හොඳයි එහෙමනම් හොඳයි එහෙමනම් අපි ධර්ම නිමාවටපත් කරමු. අද දවසෙත් අපි වටිනා ධර්ම කාරණා ටිකක් කතා කළා. දානය දාන පාරමිතාව සම්බන්ධව මූලික කරුණු ටිකක් අපි කොහොමද එහිදී චේතනාව මනෝභාවයන් નિවරදිව සකස් කරගන්නේ කියලා අපි හිතුරු කොටස ලබන සතියේ කතා බහ කරමු. ඉතින් අද දවසේ අපේ ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම පිළිපින්න හැමදෙනාම වටිනා ධර්ම කරුණු මතු කරලා ප්‍රශ්න මතු කරලා තාම වටිනා සාකච්ඡාවක් කරන්න පුළුවන් වුණා. ඒ සඳහා සහ සම්බන්ධ වුණු ධර්ම සාකච්ඡා කළ ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටම ඔබ අප හැම දෙනාටම මේ උතුම් කුසලය ප්‍රඥාව අවදි කරගෙන සුවසේ පාරමිතා ධර්ම සම්පාදනය කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දැකීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක පමණ කාලයක් පොයිනෙන් ධර්ම දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට මේ කුසලයේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ